මේ මැතිවරණය මනෝපය ගැන කතා කරන මැතිවරණ නෙමෙයි. රැට රැටවත් කියනවා. මේ මැතිවරණේ කතා කරන්නේ ජාති සාධිකාරය. පෞද්ගලිකව ගොඩේ ඉස්සරහට යන විදිය නෙමෙයි. අපි මේ සමාජයේ මේ පිළි මේ ඕනකම අයෝම මත්තමේ පවත්වාගෙන යන්න ඕන. මේ මැතිවරණය ඇතුළේ අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? රටට ආදරය කරන පාර්ලිමේන්තුවක් හදන්න. ඒ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව රටට ආදරය කරන්නේ නැති නිසා මේ අගමැතිවරයා දැනට ඥාන ලංකා ඉතිහාසයේ පළවෙනි වතාව ආණ්ඩුව පිටුවහරින් පස්සේ නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු බල සාහිත්‍යව ඉන්න ආණ්ඩුව දානමිනි සංශෝධනය ඇතුලේ ඒ කැලේ අපිට සමුනේ නැහැ. ඒක හොඳ උපක්‍රමයක්. අස්කොලට වැඩි ගහන සම්මත කරගත්තා.